නිම්බිදා යෝගාචරකේ භාවනා ගමනේ කුමන අවස්ථාවක ඉලඹෙනවයිද? එය වංචිත ධර්මයක් විය හැකිද? සතත් අභ්‍යාසයෙන් ඒ සඳහා කුමන බලපෑමක් සිදු වෙයිද? ඇත්තට නිම්බිදාව කියලා කියන්නේ නිර්වින්දනය කියන වචනයක් ඇවිල්ලා තියෙන්නේ. වින්දනය තමයි අපි ලෝකයේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් කියලා කියන්නේ. සැපසරන ගමනක තමයි මේ ශිෂ්ටාචාරය ගමන් කරන්නේ. ඉතින් ඒ නිසා අපි අපිට කරත්තලක් ඉස්සරහින් තියාගත්තම බෝරුවගේ මොන වැඩක් ගන්න පුළුවන්. බෝරුව ඉස්සරහ තියෙන කරත්තල් කියන කතාව ඒක ප්‍රසිද්ධ ඉංග්‍රීසි ලිටරචර් නම් ඒ කරත්තල කියලා දිවන්නේ උදේට හැන්දන්නම් කරත්තලේ තියෙයි අරක වැන්නකොට උන් තමයි දැන් කන්න හම්බේ දැන් කන්න හම්බේ කියන පරාදකම දුවන. ඒ නිසා අපි දුවන්නේ ප්‍රෙෂර් ප්‍රින්සිපල් එකදී. සැප සොයන ගමනක මේ විද්‍යාවයි මේ හැම ශිල්පයක්ම අපිට කියන්නේ සැප දෙන්නේ කියලා. මොකද සර්වඥාන්සේ දන්නා මේ වේදනාවේ එක පැත්තක් විතරයි සැප කියන්නේ අනිත් පැත්ත දුක. සපෝයන්ට හම්බෙන දුක කියලා. අන්නේ ලැබෙන වින්දනය පිළිබඳව නිර්වින්දනය කියලා කියන්නේ ඇනස්තටයිසනවා කියන එක. ඉන්ද්‍රිය නැතු යනවා. භාවනාවේදී පෞද්ගලික ලක්ෂණ දකින තාකල් ඉන්ද්‍රියක් තියෙනවා. පොදු ලක්ෂණට යනකොට ඒ ඔක්කොම සම වෙනකොට ඒක ඉන්ද්‍රියක් නැහැ. දැන් අපි ගත්තොත් අපි විශ්වවිද්‍යාලයට සමත් උනායි කියලා දැනගන්නකොට ඉතර අය අතර මම විතර නම් සමත් උනේ ඉතර අයට ඒක හරි ෆ්‍රී يعني කවුරක්වත් ගිහිල්ලා නැහැ හරි ලොකු දෙයක් නමුත් විශ්වවිද්‍යාලේ ගියාට පස්සේ ඉන්නේ ඔක්කොම විශ්වවිද්‍යාල කාරේ ඒකකොට මාළුකුට යන්නේ ඔක්කොම උත් විශ්වවිද්‍යාල මුත් විශ්වවිද්‍යාල ඒකකොට අපි වහලොක්කො නෙවෙයි අපි ඒකවල හොක්කො වෙනවා ගෙදර ගිහලා ඔක්කො වෙනවා අනිත් වගේ අපි චලමට වැටිච්ච ගමන් අපේ තියෙන මේ වන්නප්මන්ෂිප් එක සතිය කියන ගතිය මට්ටම් වෙලා යනවා. මට්ටම් වෙලා ගියාට පස්සේ අපි ආයෙත් වෙලෙදි gedit වෙනවා. මොකද gedit කට්ටිය අතර සතිය කියන ගතියක් තියෙනවානේ. ඉස්සිය කියනකොට ඉතින් ඒකට කියනවා අලියන් අතර සමාජිකයන් වෙනවට වැඩිය බල්ලන් අතර නායකත්වය හම්බ වෙනවා නම් කැමතියි කියලා. අලිබන්තික සමාජිකත්වයට වැඩිය බලුබන්තික රජකම හොඳයි කියලා කියනවා. ඉතින් අපි හරි කැමති ඔටුන්න බලන්න ගන්න කොහෙන් හරි කරන බලුබන්තික ප්‍රශ්න නැහැ. හැබැයි දන්නේ නැහැ බල්ලොත් එක පුදිය ගත්තාම බලුමක් කොට එක නැගිටින්න වෙනවා කියලා. නිබ්බිදාවේදී අලිපන්තියක නාචාත් සමාජිකත්වයේ හොඳයි. ඒ ලොකු උද්දීපනයක් නැති වුණාට බලපන්තිය රාජකමේ උද්දීපනය තිබුණාට නිබ්බිදාවේදී කියනවා බලපන්තිය රාජකමට වැඩිය අලිපන්තිය සමාජිකකම හොඳයි කියලා. මොකද ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේ නෙවෙයි යන්නේ. ප්ලෙෂර් ප්‍රින්සිපල් එකේ කියොත් අනිවාර්යයෙන්ම කාඩ්බෝඩ් එකක ගන්න ඔටුන්නක් තියෙනවා. උතුමට වැඩි අපි යටත් වෙනවා. අදින් කියන්නේ උතුමට දෙන්නේ ඕන කරගෙන මම දැන් ඉන්නේ කල්යාණ සත්පුරුෂයන් අතර. උන්වහන්සේලා අත්සමත බුද්ධෝධ දෙකේ හිමකට සිහිත් එකක්ම වෙන්නේ නැහැ. වාහනේ එලිලා ගියත් ඇති කියලා. එහෙම නැත්නම් ඒකනේ මම ඉස්සරහම සීට් එක යන්න හම්බුනම ගොන් කරක් හරි කමන්නේ කියලා. මෙන්න මේ වෙනස පන්නන්න පුළුවන් නේ නිබ්බිදා පිළිබඳ අවබෝධයදී. ඒක පුරුෂයන් වාසික කරලා භාවනා කරන අයට සටහන් කියලා කියනවා. නිබ්බිදානුපස්සනාව කියලා එකක්. නිබ්බිදානුපස්සනාවේ දක්වා එනකම් මේ වරින් වර වරින් වර අපිට මේක මේ හිතේ තරම් දෙනවා කරදර කරනවා. එන හැම වෙලාවකදීම අපි ඒකට වෛර කරනවා. නිබ්බිදානෙන් වල මහා කම්මැලි එපා යනවා කිසිම නෑ කිසි රසයක්. මේ නිකන් මේ කරකවලට වුණා කිසි කයනවා. මුන්දෙන මැද පිළිසෙට ඉල්ලලා කියන දැකලා තියෙනවා. කරන්න දෙයක් නැහැ. ඉතින් අර අල්කලත් ලැබෙනවා පිසුරු ශාකේ කිසි රසයක් නැහැ. ඒකේ තමයි භවනා ජීවිතයේදී හැම වෙලාවෙම පශ්චාත්තාප. මනාපෘතිෂ්ඨ වෙන්නේ. හම්මොත් වේදනාව. සහිතවිලි. එහෙනම් කවුරුද කහිනවා මොකක් කරේ ප්‍රශ්නය. ඉතින් ඒ නිසා ගෙදර යන්නේම බලාපොරොත්තු සුන් කරගෙන බලන්න. මෙන්න මේක ගණන් ගන්න නැතුව මේ මේ මේ එහෙම ගණන් ගන්න ඕකේ වශයෙන් මම ඉල්ල රස කරගන්නවා. මෙන්න මේක ද්වේෂයෙන් බලන්නේ නැතුව මේ භාවනාවේදී නිවන කරා යන ගමනේ මඟ සලකුණක්. මේ පෙරණි එකක් තමයි සංසාරයේ තියෙන්නේ තණ්හාව. නිවන ගමනේ තියෙන්නේ පාවෙන ගතිය. ඒ පාවෙන ගතිය කියන්නේ ඇඩ්වාන්ස්මන්ට් එකක්. නිබ්බිදාව විරජ්‍යති විරංජනේ වෙනවා විරාග රාග විරජ්‍ය විරාග නිබ්බිදා භංග ඉතින් යාම නිරෝධ මෙන්න මේ වචන වල කියන්නේ මහා කාලකන්ණි වචන. මේ වචන ඔක්කොම නිකන් ස්වභාවික ලෝකේ මහා කාලකන්ණි. නමුත් අර සුන්දරයි කියන වචන වල තියෙන රාගය. ඒක අනිවාර්යම සංසාරගතයි. භවයේ බඳිනවා. මේක එනකොටම අපි ඒකට වෛර කරොත් අපි මේ කරන සටනේ ප්‍රතිඵලයට වෛර කරන්නේ. නිසා නිබ්බිදානු පස්සනාව කරන නිබ්බිදාව අනුව බලන්න වෛර කරලා නෙවෙයි මොකද නිබ්බිදාව කරේ සුභ සංඥාවෙන් බලන්න වෙනවා හොඳ පැත්තෙන් බලන්න වෙනවා ඒක කියන ප්‍රොඩක්ටිවිටි එක ක්‍රියේටිවිටි එක බලන්න මේක රැඩිකල් මේක හැම වෙලාවම ගේස්ට් ක්‍රේ ඒ නිසා කවදා හෝ තමන් කරා පැමිණෙනදී කුරුදු හරි හරි වැරදි සුභ අසුභ සාධාන සාධාන කම් නැතුව දේ දේ විදිහට බලනවා තේරුම් බේරුම් නැතුව බලනකොට තේනවා අපි සංසාරේ පුරාවට කරලා තියෙන්නේ මේ නිබ්බිදාට වෛර කරලා තියෙනවා ඒ තාක්කල් අපි රස වින්දනයට අහු වෙනවා මේ නැත්නම් වින්දනයට ලක් වෙනවා කවදා හෝ අපිට නිබ්බිදාව කෙරෙහි ඇස්තිබුණට පොත්ෙක් වගේ සංසුමකට දීරෙක් වගේ දැනුම් තිබුණට මොඩෙක් වගේ බලන්න පුළුවන් දවස ආවොත් නිබ්බිදාව හරියි වෙනසක් ඇති කරලා දෙනවා ඉතින් මේ දර්ශනය මිනිස්යාගේ පරිණාමයක් ඇති කරනවා. මිනිස්යාගේ හිතවිලි වල කුසල්ස්කම් වල පෞරුෂත්ව වෙනසක් ඇති කරනවා. ඉතින් මේක අපි කරන්නේ සද්ධාව නිසා බුදුහාමුදුරුවෝ කරලා තියෙනවා කියපන් කර. මේ මේ කරපන් කියපු නිසා. කරපු දවසේ තේරෙනවා අපි මෙච්චර මේ කඹරන්නේ වින්දනයකට. සැප සඳහායි මෙච්චර ඕවටයිම් කරන්නේ. මෙච්චර මේ පද විඳින්නේ සැප ලැබිච්ච හැකුත් නැහැ. ඒක පිළිබඳ බලාපොරොත්තු විතරයි. දුකත් කමක් නැහැ. නිරෝධනයක් කමක් නැහැ කියලා බැලුවොත් අපේ ජීවිතයේ ලක්ෂණ ලෙවල් එකේ ඉන්න එක පාට යුටේෂන් ලෙවල් එකට යනවා. යුටේෂන් ලෙවල් එක. ඒක හරියට ලේසි ගමන. මේ පිට බාහිරගත දවසේම අපිට මේ එක්ස්ට්‍රා ගන්න අලත්තු කරන්න ඕන කමක් නැහැ. බේසික් නීඩ්ස් වලට බහිනවා තංගා. නෑ මොකද මම කියනවා මේ ජීවිතේ හොඳට නැති. ආයමියා සක්ෂම සහතික පස්සේ ධර්මයක් හරි ප්‍රයෝජනයක් හරි මොකක්වත් තෝන්නේ සාමාන්‍ය දෙයක් බහවලට නිබ්බිදාට බහත්තම ආර්ථිකයේ නඩත්තු හරි ලේසි ආර්ථිකය ගැන දේශපාලන මොකෙත් ලේසි නමුත් නිබ්බිදාව අනුව බලන්නේ අපි බලන්නේ නිබ්බිදාව කෙරේ නොදකින් මොකක්ද කියන්නේ ඒ තාක්කල් භාවනා හරියන්න හරියන්න වැඩි දෙයක් හිතනවා භාවනා හරියන්න වෙන්නේ එන්නේ නිබ්බිදාව ඒක වැරදිලා කියලා හිතනවා නම් ඉතින් කොච්චර කරත් ඒ යෝගාවචරය පශ්චාත්තාපයෙන් ගත කරන්නේ එපා වීම වෙනවා කියන්නේ. නිරතක තියෙනවා කියන්නේ. පරදිනක තියෙනවා කියන්නේ. ඒ නිසා එක තැනකට එනකොට කියනවා නිබ්බිදාව අනුව බලන්නේ කියලා. අනුව බලන්නේ නිබ්බිදාකදී සමහිතින් බලනවා. ද්වේෂි නැතුව. එදාට තේරෙනවා මේ දේවල් පිළිබඳව අපි දාගත්ත මාති මතාන්තර නිසා නිබ්බිදාව යකෙක් වගේ ප්‍රේතෙක් වගේ දැක්කේ. නමුත් ඒක විශාල පණිඩයක් කියලා. ඒක දිහා සතුටින් බලන්න පුළුවන් නම් ඒකේ ওই කියන තරම් යකා ওই කියන තරම් අලු වට නැහැ කියන්නේ. මොකද අපිට මම ওই දෙස්ලා කිව්වා මේ මම පුංචි කාලේ කියවපු චිත්‍ර කතාවක කතාවක්. ඒක මේ ඒ ඒ කියනකොට මම හිතන්නේ මම හිතියේ 10 පන්තියට 11 පන්තියට ගෙන්නදී කියනකොටම තියෙන දෙයක් දිහා බලන දෘෂ්ටි කෝණය නිසා සාගුප්ත දේවල් සිද්ධ වෙනවා කියන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේක සමහර විචක ගුප්ත දුරංගන කතා මාර්ගයෙන් කියලා තියෙනවා. මොකද මේකනේ වංචනික ධර්මයක් එක ශ්‍රී ලංකාවේ නිසා. ඉතින් ඒක නිසා සමහර විචක බුද්ධ ධර්ම වල දුස් කියනවා මෙච්චර මෙච්චර යථාවාදී තථාකාරී වෙච්ච එහෙම නැත්නම් සවක්කාර ධර්ම දේශනා කරපු ස්වාමීන් වහන්සේ තැන් තැන් වල මේ গুপ্ত දේවල් කතා කරලා තියෙනවා කියලා. මේ গুপ্ত දේවල් කතා කරලා තියෙන සමහරකට ඒ මාර්ගෙමුත් මේ වටේට අත දාගන්න පුළුවන්කම හම්බෙන නිසා. ඉන්දියාවේ ඒ වගේ හරීම වංශනිකයි ඉදිරිපත් කරන්නේ මුස්පේන්තු කාමකම්මි බලාපොරොත්තු සුමුච්ච එපා කරපු ගතියක් ඇති කරනවා. නිකන් මයි වදින කියන හෙලහස රෝම් පිටට ඇති කරනවා. ඕකට සතුට වෙච්ච දවසේ ඉතින් ඊට පස්සේ තේරෙනවා කාටවත් ඇවිල්ලා අපි නලවන්න බෑ. ඕක දෙන්න තේන්නඳුනකොට ඒකත් ප්‍රශ්නයක් නෑ. අන්නේ ඒකට සාසුත් වෙන්නේ නැත්නම් අනුගාමී ඒක අනුබන් එක තමයි විද්‍යාන පස්සනාව කියන්නේ. ඒක බලන තාක්කල් අපි සැප නිවන් සැප ප්‍රතික්ෂේප කරලා කාම සැපයට පයින් දෙනවා. කාම සැපේක පක්ෂ වෙනවා. ඡන්ද දෙනවා. ඊට කෙනමම නිවන සඳහා උත්සාහ කරන්න කියලා. කිරුව ගහදියක් නැහැ. වැඩි වෙනකන් නිවන නිසි ගෞරවයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා නිවිදාවෙන් තමයි මේ පරිවර්තනය අපේ තියෙන ආගයන් ආඩම්බර වල පරිවර්තනය. ශිෂ්‍යාචිකම් වල පරිවර්තනය. පෞෂත්ව පරිවර්තනය සිද්ධ වෙන්නේ ඒකෙදී. එතෙන් නම් නිදිලා නොවෙනව නෙවෙයි. නමුත් හැම එකක්ම අපි කියවන්නේ වැරදිලක් වැරදිලක් පැටිලක් කියන්නේ. නිදිලාන වස්නාවට ගියාට පස්සේ තේරෙනවා මේ දුක අවබෝධ කිරීමෙන්ම පළවෙනි ආර්ය සත්‍ය අවබෝධ කරන්නේ. දුක නැති කිරීමෙන් නෙවෙයි. දුකට මගහැරියාම නෙවෙයි. මූල දීමයි. ඉතින් සා නිදිලාගෙන් තමයි මේ මම යදී තියෙන වංශනික බව කපාගෙන බුද්ධ ධර්මයේ පාවිච්චි කළා මේක ලෑස්තිලා යන්නේ මම කරන්න පුළුවන් මේක එනවා මෙතෙන්දී මම මේක ලෑස්තිලා යන්න ඕනයි කියලා යන්න නම් ඉස්සෙල්ලා නිබිදාක ඇති වෙන මට්ටමට භාවනා මට්ටමක් තියෙනවා සතියක් තියෙනවා සමාධියක් තියෙනවා මූල කර්මස්ථානයක් තියෙනවා සක්මනක් තියෙනවා ඉතින් වැඩවල කලියුක්ක් තියෙනවා ඒකකොට ගන්නකොට පේන්න පටන් ගන්නවා මේක හිතන තරම් දෙලියාවක් නැහැ එන්නේම කම්මැලි ගැතියක් ඊරස ගැතියක් එතකොට තේරුම් ගන්නවා මේ නිරත ගතිය නිවන් පෙරහැරේ මඟ ලකුණක් සුබ ලකුණක් අනිකටක් කියලා ඊට පස්සේ තමයි මේ බුද්ධ දේශනාවේ තියෙන නිබ්බාන පදණුත් දේශනා නැත්නම් ශුන්‍යතාව පදණුත් දේශනා දෙයෙන් පටන් ගන්න. ඒකකම්ම කියන්නේ මේව කාලකන්‍ය දේවල් කියන්නේ. අපිට මේ අපේ දරුවන්ගෙන් වෙන් වෙන්න වෙනවා අපේ වස්තුවෙන් වෙන් වෙන්න වෙනවා මේ ලෝකයේ ලැබෙන සුන්දරත්වය අපිට අයිති නෑ. අපි නිකන් මේ සඳුවම් කරු මිනිස්සු කැලේස මේ ඉරිර දාන මිනිස්සු වගේ පේන්න පටන් ගන්නවා තමයි. ඉතින් ආවට පස්සේ තේරෙනවා මේ මිනිස්සු උගත් කියලා කිව්වට, දක්ෂයි කියලා කිව්වට ලෝකේ ඉන්න 99.9